ලෝකයෙන් ප්‍රශංසා ලැබෙන එක මොනව කරන්නද? භාග්‍යතුන් වහන්සේ සාරිපුත්ත මහරහත් උත්තමයන් වහන්සේ පෙන්වා දෙනවා මේ අසත්පුරුෂයන්ගේ නින්දාව මට වටිනවා කියනවා අසත්පුරුෂයන්ගේ ප්‍රශංසාවට වඩා ඒකන සත්පුරුෂයා මට නින්දා කරනවන ඒක තමයි වටින්නේ. දැන් අරවට වඩා අසත්පුරුෂ නැත්නම් සත්පුරුෂ නොවන කෙනා ප්‍රශංසා කරන කාරණා අපි උදම්මනනවා. ඇයි මේ උදම්මැනීමක් දෙන්නේ? සුඛීය දිට්ඨියත් එක්ක දකින කෝණියත් එක්ක අපි කටයුතු කරගෙන යනකොට ඒ ඒක අපි ඉන්නකොට මොකද වෙන්නේ? ඒක ලෝකේ සාධාරණ වූ කාරණාවක් නම් මේ ලෝකේ අන්‍ය අය ඒ සුඛීය දෘෂ්ටිය තුලම කොටු වෙලා ඉන්න අය ඒකට ප්‍රශංසා කරනවා. මොකද ලෝකේ ජීවත් වීමයි අවශ්‍යතාවය තියෙන්නේ. ලෝකේ අසාධාරණ ඉක්මවීම ලෝකේ සාධාරණයට යොමු වීම අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් එහෙම එහෙම කෙනෙකුට බුදුරන් වහන්සේගේ ධර්ම නෙමෙයි තියෙන්නේ. ඒ කෙනාගේ තියෙන්නේ මොකද්ද? නින්දාවක්මයි ගෙන එන්නේ. ඇයි ඒ කෙනා සුඛියත් එකමයි තාමත් කරකැවි කරකැවි කරකැවි ඉන්නේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න සාරිපුත් උත්තමයන් වහන්සේ පැහැදිලි කරලා පෙන්නනවා ඒ උතුම් සත්පුරුෂයන් මගේ හිස මත වැඩ සිටීවා කියලා. එච්චරටම පින්වතුනි, ඒ සත්පුරුෂ භාවයේ නින්දාව සත්පුරුෂ භාවයේ අපකීර්තිය ඒක යාට වටිනවා. මොකද යායේ ගති ඒ ඒ නින්දා කරන කෙනාගේ ගති සත්පුරුෂත්වය කියන එකයි. එනිසා පින්වතුනි හොඳට තේරුම් ගන්න. අපි සොකියට දැක්ම එක මොන සාධාරණකමක් මේ ලෝකේ කරන්න ගියත් ඒ සියල්ලක්ම තමන්ගේ නින්දාවක්මයි තියෙන්නේ. මොකද හේතුව ඒ සාධාරණකමයි ලෝකේ ඉන්න අයට. ලෝකේ ඉන්න අය කියන කාරණාව පින්වතුනි සැබෑ සත්පුරුෂ භාවයේ බුදුරණවහන්සේ පෙන්වන සත්පුරුෂ භාවයේ නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. ලෝකෙන් ඊතරන ප්‍රතිපදාවත් එක්කයි සැබෑම සත්පුරුෂ භාවය තියෙන්නේ. සැබෑම ඊතර වීමේ ක්‍රියාවලිය තියෙන්නේ. අන්නේ උතුම් සත්පුරුෂයන් මගේ හිස මත වැඩ සිටීවා කියලා සාරිපුත්‍ර උත්තමයන් වහන්සේ තමන්ගේ උදාන තුල තේරගාථා තුල පැහැදිලි කරනවා. ඒකට හේතුව තමයි ඒ වටිනාකම